නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ, ඒ වගේම ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ, අන්තර්ජාලය ඔස්සේ අද දවසෙත් අපට අවස්ථාව ලැබුණ මහා සංඝරත්නය ආශිර්වාදයෙන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර රැගෙන ඔබව දයාවෙන් මුණ ගැහෙන්න. පින්නතුනි සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 500ක් ඉක්ුත් වූ තැන මේ උතුම් සදහම් පිළිසඳර පවත්වන්නට යෙදුනේ. ඉතින් සම්බුද්ධ වයස 2563 යෙදෙන මේ වකවානුවේ මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා ඒ උතුම් සදහම් පිළිසඳර නැවත ශ්‍රවණය කරන්න. ඒ සදහම් පිළිසඳර අනුමෝදන් වෙන්න ලෝකයට අවස්ථාව ලැබුණා. ඔබේත් මගේත් පින නිසා ඉතින් මේ සියලු කාරණා ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ නිසා අපට දායාද වන දේ අපි පළමු කොට ගුරු දෙවිඳුන් වන්දනා කරගනිමු. ඒ සමගම අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ පිළිබඳව මා ඔබට සිහිපත් කරනම් බණ්ඩාරවිල පදිංචි ආර්ථික විද්‍යා ආචාර්ය බණ්ඩාරකේ දිසානායක මහත්මයා සහ එම මැතිනියවන නුගේගොඩ ආනන්ද ශාස්ත්‍රාලයේ පාඨශාලාචාර්යනී රේණුකා දිසානායක යන පින්වත් දෙපළ විසින් අද දවසේ සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වතුන් අපි තාම මෙත් සිතින් සිහිපත් කරගන්නවා. අදත් අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්දාශීල අපේ ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පාදාභිවන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් අනුමෝදන් වන්න අපට අවස්ථාව දෙන ඔබ වහන්සේ අපට සම්මුඛ වුණ අපට අවවාද කරන සේකවා අවසරයි ස්වාමීනි නමෝ බුද්ධාය අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලපු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මිලිඳු රාජ ප්‍රශ්නේ අරහත් මාර්ගය ගැන තමයි විස්තර කරගෙන යන්නේ. රජතුමා මිලිඳු රජුරෝ අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් කොපමණ කරුණවලින් යුක්ත භික්ෂුවද මේ අරහත්ත්වේ සාක්ෂාත් කරන්නේ කියලා. ඒකට අරහත්ත්වයේ පිණිස තියෙන මාර්ගය තමයි විස්තර කරන්නේ. එතකොට මේ කරුණු කාරණා ඉගෙන ගන්න ලැබෙන එක කොච්චර භාග්‍යයක්ද කියලා බලන්න. සාමාන්‍යයෙන් අරහත්ත්වයේ කියන එක මිනිසෙක් දැකලා නැති නිසා රහතන් වහන්සේලා අද කාලේ වැඩ සිටින්නේ නැති නිසා සාමාන්‍ය මිනිස්සු මුලා වෙනවා. අරහත්ත්වය කියන්නේ සාමාන්‍ය දෙයක් කියලා හිතන්නේ. සාමාන්‍යයෙන් සුගතියකටත් යන මිනිසුන්ට අමාරුයි. ඇත්ත කතාව ඒක. මිනිසුන්ගේ හිතවල තියෙන බැඳීම ඊළඟට මිනිස්යාගේ පිනට තියෙන බාධා පිනක් කරලා සතුටු වෙන්න බැරි බව මිනිසෙක් මානසික වැටුණාට පස්සේ ඒ මිනිසයාට අධ්‍යාත්මිකව නැගී සිටින්න උදව් කරන්න කට්ටිය නැති බව. කවුරු හරි මිනිසෙකුට තරහක් ආවොත් වටේ පිටේ ඉන්නේ සංසිඳන අය නෙවෙයිනේ. එහෙමයි ස්වාමී. අවශ්‍යවන අයමයි ඉන්නේ. එතකොට ඔය වාගේ ලෝකෙක මේ මිනිසයාගේ ජීවිතේ ගොඩාක් වර්ධිනවා. එහෙමයි ස්වාමී. එතකොට සාමාන්‍ය විවහාරයේ තියෙන එකක් තමයි මිනිසෙක් වුණාට පස්සේ මනුස්සකමවත් තියෙන්න ඕන. මිනිසුන්ගේ මනුස්සකම නැහැ කියලා මේ බොහෝ දෙනාගේ අතලොස්සක් ඉන්නවා. තේරෙනවනේ දැන් ওই පහුගිය කාලේ මතකද අර තරුණ ළමයෙක්ගේ බෙල්ලක් කපලා ඊට පස්සේ ඒකේ පිටිසරණක් හොයාගෙන මේ මිනිස්සයා මේ කොල්ලා පාරේ යද්දී මේ ත්‍රිවිල් කාර්යයක් ගාව මේ බොහෝ වෙලාවක් දැවටෙද්දී දාගෙන යන්නේ නැහැ මේ අයිස්පිරිතාලෙකට. ඉතින් ඒ කොල්ලා පාරේම මැරෙනවනේ. ස්වාමීන් වහන්සේටම පිරිහිලා ඒක තමයි මම කල්පනා කරේ මට නම් ඒකෙදින් ගොඩාක් හිතට ආවේ ජාතියක් වෙනුවෙන් මුළු ලාංකීය සහ ලෝක ජාතියක් වෙනුවෙන් බෞද්ධයන් වෙනුවෙන්ම නැගී හිටපු ධර්මපාලතුමාලගේ කොච්චර අභිමානයක් ඇතිද කියලා. හේතුව මේ දැන් මේ ලෙඩා ගිනිච්චොත් මඟ මැරුණොත් කට උත්තර දෙන්න වෙයි. එහෙම කියලානේ මේ මිනිස්සු මානසිකට උදව් කරන්නේ නැත්තේ. බටහිර ක්‍රමේනේ ඔය. බටහිර මිනිස්සෙක් වැටුණත් අත තියන්නේ නැහැ. ස්වාමීනි මේ නීතියටමයි තමන් පරිස්සම් වෙන්න මුලින්ම ඒක තමයි නීතියටමයි තමන් පරිස්සම් වෙන්න හදනවා තමන් පරිස්සම් වෙන එක තිබ්බනම් අදට බුද්ධ ශාසනයක් නැහැ මහත්තයා එහෙමයි මේ බ්‍රහ්මචාරි වලිසිංහ හරිස්චන්ද්‍ර මේ ජීවිතේ දෙවිනි කරගෙන අනුරාධපුරයේ මිහින්තලාව බේරාගත්තේ අපේ ඉදිරියට අවස්ථාව ලැබෙන විදිහට කතා කරමු ඊට පස්සේ මේ අනගාരിക ධර්මපාලතුමා ජීවිතේ දෙවෙනි තැන කියලා. එතකොට මේ රටේ සිංහල ජාතිය බුද්ධ ශාසනය රැකගත් රජවරු ජීවිතේ දෙවෙනි තැන තියලානේ සටන් කළේ. මේ જાතියක් වෙනුවෙන් නැගෙහිදී. ඉතින් අර නිකාං මුළු ගැන්වෙච්ච මුළු ගැන්වෙලා ඒ પરම්පරාව වලින් එන ජනි ජනයාන ඉතුරුනේ මහත්තයා. එහෙමයි සම්. ඒකට මනුෂ්‍යකම් නැති වුණා. අභිමානෙ නැති වුණා. ඒතර මනුෂ්‍ය ගුණධර්ම නැතුව මනුෂ්‍යත්වයක් කරා යන්න බෑ කියන එක සමාජයේ පවතින කතාවක්. දේවත්වයක් හිතේ නැතුව දෙවියන් අතරට යන්න බෑ කියන එක ඇත්තක්. manussත්වයේ ඉක්මවාගේ ගුණධර්ම තියෙන්න ඕන දෙවියන් අතරට යන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා මේ වගේ ශේක බල ධර්ම පහක් තියෙනවා නම් ඔහුට කැමති දිව්‍ය ලෝකයකට යන්න හිත හදාගන්න පුළුවන් කියලා. ස්වාමිනේ දෙවියන් අතරට යන ප්‍රතිපදාව දුසේ. ඒක තමයි දෙවියන් අතරට යන ප්‍රතිපදාව ශේක ප්‍රතිපදාව. එතකොට දෙවියන් අතරට යන්නෙත් ඒකෙන් මේ ගුණ ධර්ම පහෙන් තමයි ශේක මේ ආර්ය මාර්ගයේ ඉදිරියට දියුණු කරගන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් හරි මේ ලෝකේ මාර්ගඵල කියන්නේ මේ සියලු ලෝකතල ඉක්මවා ගිය දෙයක් නේ. ඒකට ඉතින් යන්න මේ ඔක්කොම පහු කරගෙන යන්න එපේ. ස්වාමීන් අපිට හිතන්න බැරි තරම් ඉන්නේ ඒ අරහත් මාර්ගයේ මොනතරම් ගැඹීර තේජ. ඒ කියන්නේ මනෝස් මේ මේ ලෝකතලවල ඉහළමනේ තියෙන්නේ මේ ಗುಣධර්ම. එහෙමයි ස්වාමීනි. ඒකට ඉහළම තියෙන නිසානේ බ්‍රහ්මයාත් ඇවිල්ලා දන ගහන්නේ ප්‍රතිපදාව වදන වික්ෂුවට. ඒතර බ්‍රහ්මයා දනගහන්නේ බ්‍රහ්මත්වේනොත් ඉහළයි බුදුරජාන් වහන්සේ වදාළ සම්තිස් බෝධිපාක්ෂික ධර්ම ප්‍රතිපදාව. එතකොට බ්‍රහ්මත්වයටත් ඉහළට හිත ගෙනියන්න ඒ ඒ විශ්ව කොච්චර කැපවීමක් කරන්න ඕනේද? දැන් අද අපි දැන් බලන්නකෝ අපි අද කාලේ ගත්තොත් කෙනෙක් රහත් කියලා කටවාචාර කමින් කතා කරලා ඉන්න නැත්නම් මම රහත් රහත් කියලා ඔප්පු කරන්න හදනේවා මේ ඔක්කොම මනස ලෝකේ තියෙන ස්වභාවල් නේද? ස්වාමීනි මේ උතුම් රහත් මාර්ගයේ අරහත් මාර්ගයේ පිළිබඳ නොදැනීමමද? ඒක තමයි. ඒකට ඒ ඔක්කොම මිනිස්සු කරන දේවල්මනේ කරන්නේ. මන සාමාන්‍ය කෙනෙක් බැන්නොත් එහෙම යත් බයිනවා. ඒක සාමාන්‍ය ලෝකේ ස්වභාවය. එහෙමයි. හරිද? ඒකට ඉවසන එක එතකොට ගුණේ සංගවා ගන්න ඒවා ඒවා ඉහළ ගුණ ධර්ම. එතකොට මන්නම් කියන්නේ දැන් මේ ධර්මයෙන් රහතන් වහන්සේලා අරහත් ප්‍රතිපදාව මේ විදිහට විස්තර කළා මිසක්කා සාමාන්‍ය ජනිජනයට හිතා ගන්නවත් බෑ මේ නිකලස් බව කියන එක. මේ ලෝකයේ ඉහළම තලයක තමයි මේ නිකලස් ගුණධර්ම තියෙන්නේ. එතකොට මේ සියලු ලෝකෙ ඉක්මවාගේ ಗುಣධර්ම වලට ඒ ಗುಣධර්ම තමා කරා එන්නේ මේ ධර්මයේ ශ්‍රේෂ්ඨයිනේ ඉවසීම මෛත්‍රිය කරුණාව දයාව සිහිය වීර්ය ආදී ඒ ಗುಣධර්ම ශ්‍රේෂ්ඨයි ඒ ශ්‍රේෂ්ඨ ಗುಣධර්මයේ නීච පුජ්‍යලයා කරා එන්නේ නැහැ පුජ්‍යලයා දැනගන්න ඕන පුහුණු වීමක් කරලා පුහුණු වීම තුලින් ඉහළට යන්න. ඒකේ තේරුම තමයි ಗುಣධර්ම තමා කරා එන්නේ නැහැ. තමා ಗುಣධර්ම කරා යන්න ඕන. ඉවසීම කියන එක අපිට ඇවිල්ලා කාන්දම වගේ සෙට් වෙන්නේ අපි ඉවසන්න ඕන. ඉවසලා ඉවසලා ඒ උත්තරීතර ඉවසීම නැමැති ශ්‍රේෂ්ඨ ගුණ ස්පර්ශ කරන්න ඕන. ඒ විදිහට තමයි මාර්ගඵල අවබෝධය තියෙන්නේ. එතකොට ඉතින් ඒ කාරණා අපි සිහි කරගනිමින් අපි බලමු අරහත් මාර්ගය ගැන නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන හැටි අවසරයි ස්වාමීන් අපි ගිය පාර කතා කළා මේ වෘෂඹයා ගවයා ශේෂ්ඨ ගවයාගේ ගත යුතු දේවල් ඒ වගේම ඌරාගෙන් දෙයන්ගයක් ගත යුතු ආකාරය ඒක අපි මතක් කරමු ඒ තමයි මහරජාණෙනි ඌරා ග්‍රීස්මෙන් රත්ව පොළොව කැකෑරී ගිය කල්හි ජරය කලා කරා එළඹේ. දැන් පොළොව රත් වෙනකොට ඌරා ඉක්මනට වතුර කරා යනවා. සීතලක් කරා යනවා. ආන් මේ වගේ මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් द्वේෂයෙන් සිත ඇවිස්සී කැළඹි භ්‍රාන්ත වී රත් වෙන්න පෙර වහා සීතල අමෘත ප්‍රනීත මිශ්‍රිත පැතිරීම වෙත එළඹිය යුත්තේය. මහරජාන්නේ ඌරාගේ මේ පළමු අංගයේ ගත යුත්තේ මේ අර ඌරා පොළොව රත් වෙනකොට කැකෑරෙනකොට වතුරක් කරා යනවා වගේ ඒ කියන්නේ ඌරාගේ තියෙන එකක් ඒක. එතකොට ඒ වගේ භික්ෂුව ද්වේෂයෙන් හිත කැළඹෙනකොට ඇවිස්සෙනකොට ඉක්මනට මෛත්‍රිය කරා යන්න ඕන කියනවා. හේතුව මහත්මේ මේ පරිසරයේ හැම තැනම තරහා ඇවිස්සෙන විදිහට තමයි හැදිලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මුගටියන්ගේ උපමාවත් ඔබ හසු ඔව් මුගටි මුගටියත් අර ඖෂධ කාලා ණයත් එක සටනට යන්නේ ඒ වගේ භික්ෂුවක් මෛත්‍රී නැමැති ඖෂධය අරගෙන මේ අවිසුණු ලෝකෙට යන්න කියලා කියනවා. මේ මේ මෛත්‍රියට ප්‍රශංසා කරන එක එක ක්‍රම මේ. එහෙමයි. මෛත්‍රිය නැමැති භික්ෂුවගේ ගුණයට ප්‍රශංසා කරන එක එක උපමාමයි. ස්වාමීනි මෛත්‍රිය හිත ගිලි තැම්පත් වී තියෙනකොට අකුසල නිමිති තරහ ආදි වශයෙන් නිමිති හිතට පැමිණෙන්නේ නැතුවම ආරක්ෂා වෙනවාද කොහොමද ඒ කියන්නේ යම්තාක් මෛත්‍රිය ප්‍රගුණ කරයිද යම්තාක් මෛත්‍රියේ හිත පිහිටුවයිද ඒතාක් ආරක්ෂාව මෛත්‍රිය කියන්නේ යුද ඇඳුම වගේ කියලානේ කවචය යුද ඇඳුම වගේ එතකොට යුද්ධ හැත්තේ ඇඳගත් කෙනා ඇඳගෙන ඉන්න තාක්කල් සතුරාගෙන් එන ඊතල සතුරු බලවේග මැඩ පැවැත්වෙනවා. එතකොට ඒ වගේ තමයි මෛත්‍රී හිතේ තියෙන තාක්කල් ආරක්ෂාව තියෙනවා. ඉතින් මෛත්‍රී නැති වෙච්ච ගමන් ආරක්ෂාව නැති වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අපේ වංශ කතාව ගත්තොත් එහෙම සිංහ බාහෝ ඒ කතාවේ පුත්‍රයා කෙරෙහි මෛත්‍රිය තියෙන තාක්කල් සිංහයාට කරදරෙ උන්නේ නැහැ. ඊතලේ වැදුන්නේ නැහැ. ඊතල වැදුන්නේ නැහැ. ඒසර යම් වෙලාවක පුතා ගැන ද්වේෂය ඉපදුනාද එහින් එවපු ඊතලේ වැදුනා සිංහයාගේ. ඉතින් ඒද පසක තැබේවා උත්තරා උත්තරාගේ කතාව ගන්නකොට සිරිමා සිරිමා වෛරෙන් නටන තෙල් තාච්චය වක් කරද්දී උත්තරාට උත්තරා එසැනින් ඇය සූපත් වේවා කියලා අවංකවම හිතුවනේ. ඒ හිතනකොටම අර තෙල් චාර්ජ්ය සීතල වෙලා ගියානේ ඒක. ඉතින් ඒ වගේ මෛත්‍රිය තියෙනවා. දැන් ඒ මෛත්‍රිය කියන්නේ සීතලයි. හිත සීතල කරන දෙයක්. ඇයි මෛත්‍රිය සිත සීතල කරන දෙයක් කියන්නේ? ඒකේ අනිපැත්තනේ වෛරය. තරහ වෛරය ආවට පස්සේ ඇස් දෙක රතු වෙනවනේ මහන්තයා. මේ මූණු නටනවනේ. තොල් නටනවනේ. අතපය ඉස්සෙනවනේ. දාඩිය දානවනේ. ඇඟ තද වෙනවනේ. කොච්චර ගින්නක්ද? තරහ ආවට පස්සේ තියෙන ගින්න බලන්න එහෙමයි ස්වාමීනි. මෛත්‍රිය කියන්නේ සීතල දෙයක්. ස්වාමීනි අර උත්තරා ඒ පාස්කාවගේ උදාහරණයේදී දැන් ඇය තෙල් දහරාව නිසා පිච්චින් නැතුවත් බේරුණා. ඒ වගේම අධ්‍යාත්මයත් අධ්‍යාත්මයත් සිසිල් වෙ ගියා. එහෙමයි ස්වාමීනි. තෙල් ටිකක් සිසිල් වුණා. තමන්ගේ අධ්‍යාත්මය සිසිල් වෙනවා. අවසරයි ස්වාමීනි. ඉතින් ඒ වගේ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම හිතට තරහක් ආවට පස්සේ මෛත්‍රියට හිත හුරු කරගන්න කියන. ඒතකොට ඒතකොට මේකෙන් තේින්නේ නිවන කරා යන අරහත් මාර්ගයේ පුරුදු කරන භික්ෂුවට තරහා ඇවිස්සෙන අරමුණු ඉදිරියේ සිත චංචල වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. එතකොට ඒ හැම වෙලාවෙම මේ භික්ෂුව උපරිම උත්සාහ කරන්න ඕන මෛත්‍රිය කරා යන්න. ඒ විදිහට ඒක තේරුම් ගන්න අවශ්‍යයි. ඊළඟ කාරණාව තවද මහරජාණෙනි ඌරා මඬ මිශ්‍රව මුදු වී මෘදු වී ගිය ජලය කරා එළඹ නාසයෙන් පොළොව සාරා ඔරුවක් මෙන් සාදා ඒ මඩ ඔරුවේ සයනය කරයි. ඒක නම් අපිට තේරෙනවනේ. මඩ වගුරේ ගිහිල්ලා මේ මේ ඒ අපි කියන්නේ හොම්බ කියලානේ. හොම්බෙන් හාරලා හාරලා වල හාරලා ඒකේ තමයි පිල්ලි පිල්ලි මඩ වතුරේ ඉන්නේ. එයාගේ ස්වභාවය නේද? ඒක ඌරගේ ස්වභාවය. ඒ වගේ මහරජාණෙනි පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සිත ශරීරෙහි පිහිටුවා අසුබ අනිත්‍ය මරණ සත්‍ය ආදී අරමුණක වැඩි එහි සයනය කළ යුත්තේය මහරජාණන් ඌරාගේ මේ දෙවෙනි අංගයේ ගත යුත්තේ. එතකොට සයනය කරනවා වගේ අර මඬවගුවේ ඌරා භික්ෂුව සයනය කරන්න කියනවා මේ අසුබ මරණ සති අනිත්‍ය ආදී අරමුණු වල භවනා අරමුණු වල බොහෝ කොට වාසය කරන්න කියනවා. ඔව්. ඉතින් ඒ දැන් ඌරා අපි කිව්වේ ඌරාගේ ප්‍රතිපදාව ඌරා කොහෙන් හරි ගිහිල්ලා ඌ ඇවිල්ලා මඩේම ලගිනවා. එතකොට ඒ වගේ භික්ෂුව අනිත්‍ය අසුබ මරණ සත්‍ය ආදී. එතකොට මරණ සත්‍ය කෙනෙක් සිහි කරනවා කියන්නේ ඔහු ඒ වෙලාවට ළඟින්නේ, ඔහුගේ නිවහන ඔහු ජීවත් වෙන්නේ මරණ සත්‍ය තුළ. අනිත්‍ය සිහි කරනවා කියන්නේ මරණ සත්‍ය තුළ. අසුබේ සිහි කරනවා කියන්නේ මරණ සත්‍ය තුළ. එතකොට අසුබ සංඥාව ඒක මෙන්න මේ විදිහට අපි දැන් අපි ගත්තොත් එහෙම අසුබ මේ අපි දැන් ගත්තොත් කේස්සු ලෝම්නිය දත් සම මස් නහරයට ඇට මිඳුළු වකුගඩු ආදි වශයෙන් කේසා ලෝමා නඛා දන්තා තචෝ ආදි වශයෙන් තියෙන අසුභ භාවනාව තියෙනවනේ හිතකට අපි ඉස්සලාම හිත පිහිටවන්න ඕන මේකේ තියෙනවා හිත මේකේ තියෙන වචනය සිත ශරීරේ පිහිටුවා තමයි අසුභේ වඩන්නේ හිත ශරීරේ පිහිටුවා තමයි අනිත්‍ය වඩන්නේ හිත ශරීරේ පිහිටවල තමයි මරණ සතිය වඩන්නේ එහෙමයි එතකොට අසුබේ මේ වඩනකොට කේසා කියලා කෙස් වල හිත පිහිටවනවා. ලොම් වල හිත පිහිටවනවා. ඊළඟට මේ නියපොතු වල, දත් වල සම. ඒකට මුලින්ම සාමාන්‍යයෙන් අසුභ භාවනාව කරනකොට ඒ කාරණාත් ටික තමයි වැඩිපුර හිතන්නේ. එහෙයි. ඒකට අටුවාවල සහ විසුද්ධි මාර්ගයේ ඒ වගේ පොත්වල භාවනා විස්තර කරනකොට ඒ මූලික වශයෙන් ඒ වගේ වැඩිපුර හිත මෙහෙවනවා. ඒකට හේතුවක් තමයි කේසලොම් නියදත් සම කියන ටික තමයි බාහිරෝ පේන්නේ අපිට. එහෙමයි සාම. මාසනහර ඇට ඇට මිදුළු අකුගඩු හදවත ඇතුළේ තියෙන්නේ. එහෙයි. ඒක පේනවාලුයි. එතකොට ඒ නිසා තමයි ඉස්සර ආචාර්යින් වහන්සේලා අර පේන දේ හිත පිහිටවන්න කිව්වේ. එතකොට ඉස්සල්ලාම හිත පිහිටවන්න ඕන. ඊට පස්සේ අසුබේ සිහි කරන්න ඕන. ඒක මේ වගේ මහත්තයා මහත්යට අපි කියමු කවුරු හරි කෙනෙක් වාජනයක් දෙනවා. ඒතර වාජනේ ඉස්සලා අරන්නේද ඒ වාජනේ කොයි වගේ එකක්ද කියලා බලන්නේ. එහෙමයි. ඒ වගේ තමයි ඉස්සෙල්ලා කෙස් කෙස් කියනකොට හිතෙන් කෙස් කෙස් වල සිහිය පිටවනවා. ඊට පස්සේ ඒකේ අසුබේ බලන්න ඕන. එතකොට අසුබ කෙස් අසුබයි කියන එක අමුතෙන් මවාගත්ත දෙයක් නෙවෙයි. ඒකට උදාහරණයක් තමයි හිතන්නකෝ වතුර කියන જાතිය නැත්තම් මේ ලෝකේ කෙස් ලොම්නිය දත්සම් සමවල ස්වභාවය බලන්න. පණාව කියන එක නැත්තම් සෑන් පවුඩර් නැත්තම් රේසරේ නැත්තම් බ්‍රෂ් එක නැත්තම් තුවාය නැත්තම් නියකටර නැත්තම් කෙස්ලොම් නිය දත් සම්මස් කොහොමද අපිට මේ මූලික පහේ එතකොට ඇත්තටම මේ කෙනෙක් මේ ටිකක් ප්‍රියමනාප hinaවලා ඉන්නේ ඔහුගේ ප්‍රාතිහාරයක් නෙවෙයි. ඒ ප්‍රාතිහාරය වතුරේ. ඊළඟට පාවිච්චි කරන උපකරණවල ප්‍රාතිහාරය. සෙන් පවුඩර් වල ප්‍රාතිහාරය. ස්වභාවයෙන්ම ස්වභාවයෙන්ම මිනිස්සයා පිළිකුලයි එහෙමයි ස්වාමීනි. ඒ ඉතින් මේ කොණ්ඩේම පීරුවේ නැත්තම් හැඩපළු ගෙතෙනවානේ. ওই චූටි සමහර ළමයි දැකලා නැද්ද කොණ්ඩේ හැඩපළු ගෙතෙන පොඩි ළමයි කාලේ. ඒ වගේ. ඉතින් ඒ නිසා මේ අර ස්වභාවිකවම වෙන දේ වතුර නැත්තම් ඒ ඒ හොඳට බලන්න ඕන. එතකොට අපි කෑමකට කෙස් ගහක් අහු වුණාට පස්සේ ඒක අප්‍රියයි. නියපොත්තක් දතක් වගේ කෑමක තිබ්බොත් එතකොට එතන එක දතක් මේකත් 32ක් ඊළඟට මේක තියෙන්නේ කෑම පිඟානේ මේක තියෙන්නේ පිළිකුල්ලු මස් තුලමයි එතකොට පිහිටි තැන් වශයෙන් උත් ගන්ධයේ වශයෙන් උත් වර්ණයේ වශයෙන් උත් ස්වභාව වශයෙන් උත් අසුබයි. එතකොට ඒකේ හිත මානසිකාර කරනවා. ඒ මානසිකාර කරනකොට ඔන්න අසුබ භාවනාව හිත පිටන්න ගන්නවා. එහෙමයි සාමි. ඊට පස්සේ අනිත්‍ය වශයෙන් උත් එහෙමයි. ඉස්සල්ලාම මේ අරමුණ දැන් අපි කියමු වේදනාවක් නම් ඒ Tamanට ශරීරයට දැනෙන වේදනාවට හිත ඉස්සල්ලා පිහිටවනවා. පිහිටවලා මේ වේදනාවේ ස්වභාවය මොකද්ද කියලා බලන්න. එතකොට තේරෙනවා කටහඬක් ඇහෙනකොට අර ඇඟේ වේදනාවෙන් අමතක වෙලා අර කටහඬට හිත යනවා. එහෙමයි සාම. ඊට පස්සේ ඇඟේ වේදනාව දණිය කැක්කුමක් අමාරුවෙන් ඉඳලා ඇඳේ එහා පැත්තට හැරෙනකොට අතට අතට බර වැටිලා අතේ කැක්කුමක් එනවා දණිය කැක්කුම නැති වෙනවා. එහෙමයි. ඒතකොට වේදනාව දිහා බලාගෙන ඉන්නකොට අනිත්‍ය කියන සංඥාව යාපු පුරුදු කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ හිතට ඇලන් තියෙන්න ඕන. එතකොට අනිත්‍ය වශයෙන් පේනවා. වේදනාව අනිත්‍ය වශයෙන් වේදනාව අනිත්‍ය වශයෙන් පේන. ඒතකොට විරූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපස්කන්ධයේ හෝ එක ක්‍රමයකට නැත්නම් ඇස කන නාසය දිවකය මනස ආදි වශයෙන් මේ විදිහට අනිත්‍ය අරමුණක් පුරුදු කරනවා. එහෙමයි. ඒතකොට මේක තමයි අර ඌරා මඩේ ලගින වගේ ඒ උපමාව අරගෙන තමනුත් මේ ලගින්න කියනවා අසුබේ තුල. මර අනිත්‍ය තුල මරණ සතිය. මරණ සතිය කියලා කියන්නේ මරණය කියන එක කොයි වෙලාවේ කොයි මොහොතේ සිද්ධ වෙයිද එහෙමයි ස්වාමී. මහත්ය දැකලා තියෙනවද දන්නේ සමහර අය මැරෙනවා මේවා දේශන පව මේ වගේ දේශන පවත්වා පවත්වයිදී කතා කර කර මැරෙනවා. එහෙමයි ස්වාමී. හිටගෙන ඉද්දී මේ කතා කරලා මේ වැටෙනවා මැරිලා. ඊළඟට සතුරු අන්තරා ඊළඟට කන බොන දේවල් අජීර්ණ වීම අසනීප මරණේ මිනිස්සයා කරා එන හැටි දැන් ඔය පේන්නේ ඔය අර යාළුවෝ දෙන්නේ මම ඉස්සෙල්ලා කිව්ව සිද්ධිය. යාළුවෝ දෙන්නේ එක බයිකේ ගිහලා පිටිපස්සට ඔය යාළුවානේ පීහේ අරන් බෙල්ල කපන්නේ. ඒකට මිනිස්යාගේ මනුස්සකම් නැතිවීම මරණය පැමිණෙන හැටි. ඊළඟට මිලේච්ඡ જાතින් Tamanගේ ආගම කරපින්නාගෙන ඒ ආගමික මේ අන්තවාදී තුලින් තවත් જાතින් නැසන හැටි. එහෙමයි ස්වාමීනි. ඒකට මේ වගේ ඊළඟට ඒවා පසකට දේවා. ඊළඟට මේකේ අනිත්‍යතාවය අපි ඊළඟට උපතින් ගේන ආයුෂ, අකල් මරණ, රෝගාබාධ කීයද? ඊළඟට අපි නොසිතුන පරිදි දැන් අපි කියමු සුනාමිය ආවා. එයින් ඔක්කොම යට කරගෙන ගියා. අර පෘතුගීසි කාලේ 1615 මට මතක හැටියට පෘතුගීසින්ගේ කාලේ ඔය මේ ලංකාවේ විහෙර විහාර සංඝයාට කරදර කරලා මේ පිරිස ගිහිල්ලා කොළඹ මේ මේ කොටුවේ එහෙමයි. මට හරියටම තැන කියන්න තේරෙන්නේ ඒක මහවංශයෙන් බලන්න ඕන. එතකොට මේ එක තැනක ඉඳින් පොළොව දෙබෑ වෙනවා. පොළොව දෙබෑ වෙලා පොළොවෙන් කළු දුමක් ඇවිල්ලා අර මිනිස්සු ඔක්කොම මැරෙනවා. පෘතුගීසීන් සහ පෘතුගීසීන්ට කත් ඇදහැට හිටපු නිවට සිංහලයෝ ටික. එහෙමයි. දහස් ගණක් මැරෙනවා. 1615 අප්‍රේල් 14. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මහවංශයේ තියෙන ඔකේ මේ ඔය 1600 ගණන් වල විස්තර තියෙන තැන්වල. ඉතින් ඒ නිසා බලන්න මරණේ නැහැටි. මොන සෙල්ලම දාගෙන හිටියත් ස්වභාවික විපත් ඉදිරියේ සියල්ල අසරණයි. කුණාටු, සුලිසුලන්, ඊළඟට නායෑම්, ගම් වතුර, අධික වර්ෂාව, භූමිකම්පා, විෂ වායු ඊළඟට අර මේ මොකක්ද අර කැරකෙන සුළි තියෙන්නේ ඉතින් මේ වාගේ නොයේ ක්‍රම මරණයට තමා තුළත් අභ්‍යන්තරයෙන්ුත් මරණේ සූදානම්. ඒ වාගේ මරණේ ස්ථිරයි කෙනෙකුට. එතකොට මේ මරණය සතෙක් සර්පයෙක්ගෙන් එයිද, අමනුෂයෙක්ගෙන් එයිද, කන බොන දෙයකින් එයිද කියලා මරණය සිහි කර කර ඉන්න ඕන සාමාන්‍ය කෙනෙක් අභිමානවත් වෙන්නේ ඊළඟට සාමාන්‍ය කෙනෙක් කුසල අකුසල ගැන හිතන්නේ ඊළඟට වෛර අත්හරින්නේ ඒ මිනිස්සෙක් වෙන්නේ මරණය ගැන හිතුවොත්. ස්වාමිනේ කෙලස් වැగిරෙන්න තියෙන ඉඩකඩ නැතුව යනවාද අපිට අනිත්‍ය අනාත්ම මරණ සතිය වැඩි යන්නේ. මරණ සතිය වීරියට කාරණාවක් නේ. එහෙමයි. එතකොට එයා කල්පනා කරනවාද මං ඊළඟ මොහොතේ වැරෙන මැරෙනවා නම් මොකද්ද මහත්තයා අල්ලගෙන ඉන්නේ කියලා තේරෙනවද? ගොඩාක් මිනිස්සු කල්පනා කරන්නේ මරණය ගැන හිතන්නේම නැහැ. ස්වාමිනේ ඔබ අහස දැන් අපිට අවවාද කරනකොට නම් මරණය මෙතරම් සමීපද කියලා මොහොතකට හිතෙනවා. ඒ නමුත් අපි පොදු වශයෙන් ඉක්මනින්ම අමතක කරලා ඒ ඒ ඒක තමයි ඒක පුරුදු කරන්න තියෙන කුසල් අරමුණනේ මහත්තයා අපි සංසාරේ පුරුදු නොකරපු ඒවා තමයි කුසල් එහෙමයි ස්වාමීනි අපිට පුරුදු වෙලා නැහැ පුරු වෙලා නැහැ කුසල් ඒවා හුරු කරගන්න ඕන අමාරුයි මේ අමතකයි මේ නැගිට්ටා මේ අමතකයි එහෙමයි ස්වාමීනි ඉතින් ඒ නිසා වැටි වැටි නැගිටින්න ඕන ඒකටනේ උපමාවක් සාස්ත්‍රණ වහන්සේ වදාලේ ගැඹුරු මඩවලක එරිලා ඉන්න කෙනෙක් ඇරිලා ඉන්න ලොකු ඇටෙක් ගොඩට එනවා වගේ මේකේ ගොඩ එන්න තියෙන කියලා. එහෙමයි. ඒකට ඒ නිසා මරණ සත්‍ය ආදී දේවල් වඩනකොට හුරු නැතිකම නිසා ආපහු කැරකිලා පරණ පුරුද්දට වැටෙනවා. නමුත් පුරුදු වෙවි පුරුදු වෙවි යන්න මේ අරහත් මාර්ගය කියන්නේ පුරුදු කළ යුතු දෙයක්. එහෙමයි. ඉතින් ඒ විදිහට ඒ අංගෙ ගන්න ඕන මරණ සති අසුබ අනිත්‍ය ආදී දේවල් සිහි කරන කෙනාට තමයි මේ නිවන් මාර්ගය තියෙන්නේ. මේක නිකම් මේ එකපාරම මේ ස්විච් එකක් දැම්මා වගේ මාර්ගඵල අවබෝධ වෙන්නේ නැහැ මහත්තයා. ඊළඟට දේශනා කරනවා මහරජාණන් පින්දෝල බහරද්වාජ මහරහතන් වහන්සේ මේ වදාලා කොහොමද විදර්ශනා වඩන භික්ෂුව කයෙහි ස්වභාවයේ නුවණින් දැක නුවණින් විමසා හුදකලාවේ දෙවන්නේක් නැතුව අනිත්‍ය අසුභාදී අරමුණු අතරෙහි සයනය කරන්නේය. පින්දෝල බහරද්වාජ මහරහතන් වහන්සේ උදාන ප්‍රකාශ කරනකොට සංඝයාට අවවාද කරනකොට නිතර සිහි කරලා තියෙනවා විදර්ශනා වඩන භික්ෂුව නිතර මේ ශාරීරිය ගැන නුවණ විමසලා නුවණින් විමසලා හුදකලාවේ දෙවන්නේක් නැතුව අනිත්‍ය අසුභ ආදි වශයෙන් අනිත්‍ය උඩ තමයි සැතපෙන්නේ අසුභේ උඩ තමයි සැතපෙන්නේ ඒ කියන්නේ අපිට වෙහසක් මහන්සියක් කෙනෙකුට ඇඳ මතක් වෙන්නේ ඒ වගේ තමයි මේ මේ මාර්ගයේ පුරුදු කරන භික්ෂුව සයනය කරන ඔහුට පහසු ඉරියව්ව තමයි අසුබ භාවනාව. අනිත්‍ය භාවනාව, මරණ සති භාවනාව. ඒ නිසා මේවා පුරුදු වෙන එක යානාවක් වගේ කරගන්න කියන කාරණාව තමයි තියෙන්නේ. එතකොට තේරෙනවා මේ අරහත් මාර්ගයේ තම තමන් පුරුදු කරගත යුතු වැඩපිළිවෙලකින් ලැබෙන එකක් නෙවෙයි ප්‍රාර්ථනාවකින් ලැබෙන එකක් නෙවෙයි. ස්වාමිනේ අවසරයි විරාමයට පෙර වහන්සේ අර අසුබය අනිත්‍ය මරණ සත්‍ය ආදි වශයෙන් මෙනෙහි කරන ඒ ධර්මතාවයන්ගේ වැදගත්කම අපට පෙන්වා වදාළේ අවසරයි ස්වාමී. ඔව් මහත්මයා. එතකොට ඒ කාරණාවෙන් ඒ පරිච්ඡේදයේ ඒ කොටස අවසන් වුණා යූරාගෙන් අංග දෙකක් ගැනීම ගැන. අපි ඊළඟ අංග ගැන බලමු. ඇසාගෙන් පස්සංගයක් ගැනීම ගැන ප්‍රශ්නය. ස්වාමීනි නාගසේනියන් වහන්සේ ඇසාගෙන් ගන්න ඕන අංග පහ මොකද්ද? මහරජාණන් හස්තියා ගමන් කරද්දී පොළොව දෙදුරුම්කයි. ඇත අරිය දෙන ඩොඩ්ඩිස් බිඩිස් කාලා පොළොව දෙදෙනුම් තනවන්නේ. මහා බරපතල සතෙක් කියලා තේරෙනවනේ. ආන් මේ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් කය මනා නුවණින් විමසා බලන්නේම සියලු කෙලෙස් දෙදරවා දැමිය යුත්තේය. මහරජාණන් ඇතාගේ මේ පළමු අංගයේ ගත යුත්තේය. ඇතා පොළොව දෙදරවාගෙන අභීතිනුට කවුරුත් කිට්ටු වෙන්නේ නැහැ ළඟට. ඒ වගේ තමයි කියනවා මේ කය ගැන තියෙන කායානුපස්සනාව මේ කෙනෙක් වදනකොට මහා හස්තියේ කඩිය තියනවා වගේ. එහෙමයි ස්වාමීනි. කෙලස් කිට්ටු වෙන්නේ. ඒකට එච්චරම කායानुපස්සනාවේ වටිනාකම. කෙලස් සුණු විසුණු වෙලා යනවා. සුණු දැන් මෙතන කෙලස් කම්පා කරන්න කියනවා. කෙලස් දෙදරවන්න කියනවා. එහෙයි ස්වාමීනි. එතකොට මේකෙන් තේරෙන කාරණාව තමයි කායानुපස්සනාව කොච්චර වටිනවද? කුමද්ද කායानुපස්සනාව? අසුභි වඩනවා නම් ඒක කායानुපස්සනාව. ආනාපානසතිය වඩනවා නම් ඒක කායानुපස්සනාව. ඊළඟට ඉරියාපතය, ධාතු මනසිකාරය, නවසීවිතකය මේ ආදි වශයෙන් මේවා කායන මේ කය ගැන සීහ පිටවලා කයේ ස්වභාවය තේරුම් ගැනීමක් ඇද්ද? ඒක කායानुපස්සනාවටයි තියෙන්නේ. එහෙමයි. කය අනුවනේ සීහ පිටවන්නේ. ඒකයි. එතකොට ඒවා සාමාන්‍යයෙන් හස්තියක අඩිය තියෙනකොට පොළොව දෙදුරුම් කරනවා වගේ ඒ කායानुපස්සන භාවන අරමුණු සීකරනකොට කෙලෙස් දෙදරනවා කියලා. කෙලෙස් වලට නවත්යන් සදන්න ඉඩ කඩක් කෙලෙස් වලට සමීප වෙන්න හෝ ළඟින්ද විදියක් නැහැ. එහෙමයි ස්වාමී. ඊළඟ දෙවෙනි කාරණාව තියෙනවා මහරජාණන් හස්තියා යමක් දෙස ආපසු බලන විට මුළු කයම හරවා බලයි. ඍජුවම ඍජු වූ කයෙන්ම බලයි. දිශා අනුදිශා නොබලයි. දැන් නාගාවලෝකණය කියලා භාග්‍යතුන් වහන්සේගේ බැල්මට කියන්නේ. එහෙමයි සර්. ඒ කියන්නේ නාග නාගයෙක් ශ්‍රී නාග කියන්නේ ඇතාට. එහෙමයි. එතකොට ඇතා හැරිලා බලනවා වගේ. ඇතා සාමාන්‍යයෙන් ඔළුව විතරක් හරවන්නේ මුළු කයම හරවලා තමයි දිසා අනුදිසා බලන්නේ. ඇතා ඇතා සාමාන්‍යයෙන් ඔළුව විතරක් හරවන්නේ නැහැ මුළු ශරීරයම හරවනවා. ස්වාමීන් අපගේ භාග්‍යතුන් වහන්සේ එහෙම බලාවලා අපේ භාග්‍යතුන් වහන්සේ කවදාවත් මා අපේ භාග්‍යතුන් වහන්සේ 45 වසරකට මේ හිස මෙහෙම හරවලා බලලානේ. මම දැක්කොලි සමහර චිත්‍රවල එහෙම තියෙනවා. ඉතින් ඒ චිත්‍ර අඳින්න පුළුවන් වුණාට එයාලා බුද්ධ චරිතය අධ්‍යයනය කළා නෑනේ. ඒ නිසා මේ දෝෂා ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් මේ බුදුරජාණන් වහන්සේ ඍජුයි ඒ මුළු ශරීරෙම හරවලා බලන්නේ. දැන් අපිට ඒක ඒක සුන්දර බැල්මක්. ඒක කොහොමද වෙන්නේ, කෙසේද වෙන්නේ, කොච්චර සුන්දරද කියලා අපිට කියන්න විදිහක් නැත්තේ. උපමාවකට හෝ දකින්නවත් නැහැ නාගාව ලොකනින් බැලීමක්. එහෙමයි ස්වාමීනි. එහෙයි. ඒකයි. ආන්න මහරජාණනි පිළිවෙතේ දෙන භික්ෂුව යමක් දෙස බලන විට මුළු කයම හරවා බැලිය යුත්තේ. පාත් වෙලා බලනේවා, හොරෙන් බලනේවා, ඒවා මේ නිවනට දැන් මේ බලන්න මේ නිවනට මේ ඇඟ හරවන හැටිත් උපකාර වෙන හැටි. ඒ වගේම දෑස් ඔසවා නොබැලිය යුත්තේ. අර ඇස් දෙක ලොකු කරලා එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඔළුව හරවා නොබැලිය යුත්තේ. වියදණ්ඩක් පමණ දුරින් බැලිය යුත්තේ. මහරජාණන් අතාගේ මේ දෙවිනි අංගේ ගත යුත්තේ. උඩ බලන්නේ නැතුන් යන්න කියනවා වියදණ්ඩක්. බඹයක් පමණ දුර බලාගෙන යන්න කියනවා. ඕන්න රහතන් වහන්සේලාගේ යුගයේ. එහෙමයි ස්වාමීනි. දැන් මහත්තයා ගිහිල්ලා තියනවද දන්නේ නැහැ. ඔය ඇඹිලිපිටිය සූර්යවැව ওই පැත්තේ තියෙනවා කරඬුලෙන කියලා. එහෙමයි ස්වාමී. ඒකට ඒ කරඬුලෙනේ හිටිය චිත්තගුත්ත කියලා මහරහතන් වහන්සේ නම. මම මතක හැටියට. එහෙමයි. ඊට පස්සේ උන්වහන්සේ අවුරුදු 30ක් අවුරුදු 30ක් ඒ ලෙනේ වැඩ වාසය කළා තියෙනවා. ඒ ලෙනේ උඩ චිත්‍ර තිබිලා තියෙනවා මේ සත්බුදුරජාන් වහන්සේලාගේ අභිනිෂ්ක්‍රමණ ගැන. අවුරුදු 30ටම දැකලා නැහැ. හරි පුදුමයි නේද ස්වාමීනි. පුදුම සහගතයි මේ ලංකාවේ රහතන් වහන්සේලා. එතකොට එහෙම වටපිට බැල්ලි ඒවා මොකුත් නැහැ ඉතින්. දැන් ඉතින් ඒ යුගයේ අවසන් වෙලා. එතකොට ඒ සාන්තර ප්‍රනීත සිනිඳු තෙල් දහර රහතන් වහන්සේලාගේ ගමන සිනිඳු තෙල් දහරාවක් ගමන් කරනවා වගේ කියනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ යුගයේ අනිත්‍ය වුණා, අතීතයට ගියා. එහෙමයි. අපි ඒක තේරුම් ගන්න ඕන. පුරුදු කරන්න පුළුවන් අය පුරුදු කළාට කමක් නැහැ. නමුත් මේ තමයි අරහත් මාර්ගය. පුරුදු කළාට කමක් නැහැ නෙමෙයි පුරුදු කරන්න ඕන. එහෙමයි ස්වාමී. ඒක පුළුවන් තරමක් අයෙන් සංවර වෙන්න මේ බලන එක තමයි මේ කාරණාවේ තියෙන්නේ. තවද මහරජාණෙනි හස්තියා එකම තැනක් මේ සොයාගොස් සයනේ නොකරයි. ගොදුරු පිණිස යම් ප්‍රදේශයකට යන්නේද පළමුව සිටි ප්‍රදේශයට වාසය පිණිස නොයයි. හැම කල්හි සයනය පිණිස තෝරාගත් තැනක් නැත්තේ. ඇතාට ළඟින්ද ස්ථිර තැනක් නැහැ. එයා මේ හරින් ගොදුරු හොයාගෙන තවත් තැනකට ගියොත් එතන ඉන්නවා. එතනින් තව තැනකට. ඒ වාගේ එක ස්ථානයකට හැමදාම එනවා කියලා එකක් ඇතාගේ නැහැ. ආන්න ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් නොබැඳුන සයනයකින් යුක්ත විය යුත්තේය. ආලේ රහිතව පිටු පිණිස යා යුත්තේය. ඉතින් විදසුන් වඩන භික්ෂුව මනෝඤ්‍ය වූ සිත්කලූ රමණීය වූ මණ්ඩපයක් හෝ රුක්සෙවණක් හෝ ගුහාවක් හෝ පර්වතයක් හෝ දකිනා එහි වාසයට යා යුත්තේය. එහිද ස්ථීර වාසය නොකළ යුත්තේය. ඔන්න ඔය විදිහට අංගි ගන්න කියනවා. Taman යම් කිසි තැනක වාසය කළොත් ඒකේ බින්න බහින්න එපා කියනවා. ස්වාමින් දැන් සියලු දේ අතහැර ශාසනයට වැඩම කොට යෝගාවචරයන් වහන්සේට ඒ සයනේ වෙන ස්ථානයන්හි ඇලීමක් ඇති වෙන ඉඩකඩ. ඒ ඔය ඉඩකඩ ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුවකට ආසාවක් උපදිනවා නම් එක්කෝ සිවුරට උපදින්නේ. එහෙමයි ස්වාමී. එක්කෝ සයනේද. ඒ කුටියට හෝ ඇඳට. ඊළඟට උපදිනවා ආසාවක් උපදිනවා නම් උපදින්නේ බෙහෙත් හේතු වලට. එහෙම නැත්නම් උපදින්නේ ගිලම්පස මේ චීවර පින්ඩ පින්ඩ පාතේට දානෙට. එහෙමයි ස්වාමී. තෘෂ්ණාව උපදිනවා නම් භික්ෂුවකට ওই හතරට කියලා කිව්වා. හේතුව ඒ භික්ෂුව ඒ හතරෙන් තමයි යටින්නේ. එහෙමයි ස්වාමීනි. ඒකට දැන් මේ වාගේ දැන් ඒ රහතන් වහන්සේලාගේ යුගයේ කොච්චර ඈතකට ගියාද කියලා කියනවා නම් අද කාලේ මේ ක්‍රමයේ අපිට ප්‍රායෝගිකව ගන්න බෑනේ. එහෙයි. දැන් ඔන මහමෙවුනාවේ නම් මාස 6න් 6ට අසපුවෙන් අසපුට මාරු වීම තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් අපි පන්සලක ගත්ත ස්වාමීන් වහන්සේ නමකට කොහේ යන්නද? ඒ නිසා උන්වහන්සේ මහාන වෙන්නට වෙන්නේ තේ පන්සලේ අපවත් වෙන්න වෙන්නේ තේ පන්සලේ. එතකොට එහෙම එකක් තියෙනවා. එතකොට අපිට දැන් මේ කාරණාවේ තියෙන අනේ මෙහෙම යුගයක් තිබ්බනේ කියලා. එහෙමයි. මෙහෙම යුගයක් තිබ්බනේ කියලා හිත පහදවා ගැනීම තමයි තියෙන්නේ. එතකොට මතකද මහත්තයා මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉස්සල්ලාම පැවිදි වෙච්ච කෙනා තමයි නාලක. ඒ කියන්නේ සිදුවක් කුමාරයාට අවුරුදු සිදුවක් කුමාරයාට වයස දවස් 5යි 5යි. එහෙමයි ස්වාමී. සිදුවක් කුමාරයාට වයස දවස් 5න් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහාන වෙනවා නාලක. අසිත තාපස්තුමාගේ මුණුබුරා. එහෙමයි ස්වාමී. බෑ බෑනා කෙනෙක් වෙනවා එහෙමයි. බෑනා කෙනෙක්. එතකොට ඒ ඔහු අවුරුදු 35ක් බුදුරජාණන් වහන්සේ සොයසොයා තා මේ තපස්චර්යාවේ ශ්‍රමණචර්යාවේ දෙනවා. ඒක සොඳුරු කතාවක්. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ 35 වෙනි අවුරුද්දේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන බාරාණසියට එනවා. පළවෙනි වස් කාලේ. එහෙමයි සාරා. ඒතර බාරාණසියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දුටු ගමම්ම අරහත් ප්‍රතිපදාව තමයි අහන්නේ. එහෙම. අරහත් ප්‍රතිපදාව. ඒතර බුදුරජාණන් වහන්සේ අරහත් ප්‍රතිපදාව කියනවා. උන්වහන්සේ වන්දනා කරලා පිටත් වෙනවා. උන්වහන්සේට හිතුන්නේ නැහැ කියනවා මට ආයේ බුදුරජාණන් වහන්සේ බලන්න ඕන. මේ අවුරුදු 35ක් හොයපු කෙනා ප්‍රතිපදාව තමයි ගන්න. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න ඕන, බුදුරජාණන් වහන්සේ බලන්න ඕන, බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න ඕන, බුදුරජාණන් වහන්සේගෙන් නැවත රහත් වෙන හැටි ආය අහන්න ඕන කියලා හිතුන්නේ නැහැ කියනවා. එහෙමයි. ওই කාරණා තුනෙන් අල්පෙච්ච වෙලා ඒ නාලක ස්වාමීන් වහන්සේ වඩිනවා. වැඩිලා උන්වහන්සේ එක තැනක වාසය කරන්නේ එක දවසයි. එක වනයේක එක දවසයි. ඒ විදිහට තැනින් තැනට ගිහිල්ලා දවස් දෙකක් එක තැනක ඉඳලාම නැහැ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මහා උන්වහන්සේ ඒ වස් කාලය ඇතුළතම අරහත්ත්වයටපත් වෙලා ඒ උන්වහන්සේ පර්වතයකට පිට දීලා පිරිනවම් පානවා. මම දන්න විදිහට ගෞතම බුද්ධ ශාසනය පිරිනවම් පාපු පළවෙනි රහතන් වහන්සේ නාලක මහ රහතන් වහන්සේ. එතකොට ඒ වගේ ප්‍රතිපදා තමයි තිබුණේ. ඉතින් ඒ නිසා මහත්තයා මේ මේ සොඳුරු අරහත්ත්වයේ කියන එක අරහත් මාර්ගය කියන එක මේ දැන් වාගේ කට හැකරකම් නෙවෙයි. බලන්න කෙනෙක්ගේ අරහත්ත්වය තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා හොයාගත්ත එක තමයි එයාගේ අරහත්ත්වය. ඒතර පොළොම යනවා අරිහතුන් වහන්සේ කියලා. එහෙමයි ස්වාමීනි. තව කෙනෙක්ගේ අරහත්ත්වය තමයි නිරුත්ති. අර අර අර කියලා තියෙන්නේ මේ මේ මෝහය නැති කරනවා නමෝ. එහෙමයි. ඊට පස්සේ ලෝක විදු කියන්නේ ලෝකෙට විද්දා. එතකොට මේ වචන කඩ කඩා කියාගෙන යනවා ඒ ඔන්න පිරිසක් යනවා අරිහතුන් වහන්සේ. මේන් අරිහතුන් වහන්සේලා ස්වාමීනි දැන් සාතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපිට සාතුන් වහන්සේ වෙනකොට එවැනි අර්ථකථනයකට ඒක තමයි මම දැන් බලන්නකෝ මේ බුදුන් ලංකාවේ උපන්නා කියලා කියපු මම මේ ඒ මන්දබුද්ධික මිනිසයාටත් අරිහ අරිහතුන් වහන්සේ කියලා කියනවනේ. එහෙමයි ස්වාමී. එතකොට මේ මිනිස්සු ඉන්න දැන හිතා ගන්නකෝ. ඒ අය අතරින් මේ රහතන් වහන්සේලාගේ වචනයෙන්ම මේ අරහත් මාර්ගය ඉගෙන ගන්න ලැබෙන එක නා මේක කෝටි ප්‍රකෝටි ගානකින් සම්පතක්. එහෙමයි ස්වාමීනි. මේ වටිනාදේ හිත පහදවා ගන්න ලැබෙනදී දැන් මේකෙන් තේරෙනවානේ මේ පොළවේ ආහව මොළොයි දිගපල්ල හොය හොය යෑමක් නෙමෙයි මෙතන තියෙන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. අපි කියමු බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙච්ච වජිරාසනේ ඔළුව තියාගෙන හිටියත් මේ ප්‍රතිපදාව දිනු කරන්නේ නැත්නම් ඔහුට කෙසේනම් අරහත්ත්වයක් ලැබෙන්නේද? ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ සිවුරු කොනේ ඉල්ලලා ගියත් වැඩක් නැහැ ප්‍රතිපදාවේ දෙන්නේ නැත්නම්. එහෙමයි ස්වාමීනි. ඈත හිටියත් ප්‍රතිපදාවේ දෙනවා නම් ඔහු තමයි කොහොම ළඟම ඉන්නේ කෙනා. ස්වාමීනි නාලක ස්වාමීන් වහන්සේගේ ප්‍රතිපදාව හරියම නාලක නාලක ප්‍රතිපදාව කියලානේ කියන්නේ. ඒක නාලක ස්වාමීන් වහන්සේ තියෙන භාග්‍යතුන් වහන්සේගේ හදමණලෙන් වැඩ හිටපු කෙනෙක් නේ එතකොට. කොච්චර ඈතකට ගියා. ඒ ප්‍රතිපදාව. එහෙමයි ස්වාමී. ඒ නිසා මේ එහෙම එකක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඉන්න මාර්ගයක් දියුණු කරන කෙනෙක් හරියට ඒ නොයල්ම පුරුදු කළේ නැත්නම් ඉන්න තැන ලැබුම් ගන්න තැන් ගැන නොයල්ම පුරුදු කරේ නැත්නම් ඉවරයි. ඉතින් ගොඩාක් මහත්ය මේක ඇත්ත කතාවක්. නමුත් මම හිතනවා ගොඩක් අය පිළිගන්නේ නැති වෙයි කියලා. ගොඩාක් අද කාලේ වනවාසීව ගල්ලෙන් වල ගොඩාක් භික්ෂුන්ට ඉන්න අපහසුතාවක් තියෙනවානේ. නැත්තේ නෑ ඉන්න භික්ෂුන් ඉන්නවා. එහෙමයි. ගාල්ලෙන් වල පුරාණ ආරණ්‍ය වල ගොඩක් අයට ඉන්න අමාරුකම් තියෙනවානේ. ඒකට හේතුව තමයි මහන්තයා ඒ ආරණ්‍ය වල ඒ ගල්ලෙන් වල හිටපු උන්වහන්සේලා මේ අත්හැරීම කියනක පුරුදු කළා නෑ. එහෙයි. ඒතරු ගල්ලෙන් අල්ලා ගන්නවා ඕක මගේ කියලා. ඊට පස්සේ මැරෙන්නේ ලෙනට ආසාවෙන්. එහෙමයි. ලෙනට ඉන්න තැනට භූමියට ආසාවෙන් මැරිලා මල පෙරේතයෝ ටික යක්ෂය භූතය අනිත පිනුත් කරගෙන තියෙනවානේ බලවත් ඒ ස්ථානවල ඉන්නවා. ඒ නිසා තවක් කෙනෙකුට ගිහිල්ලා හිත සංසිඳවගෙන මාර්ග ප්‍රතිපදාව දිනු කරගන්න බෑ. උන් හිතනවා අපිටත් බැරි වෙච්ච එකේ තොපි මොකද්ද මේ කරන භාවනාව කියලා. අරියාදු කරනවා ඊට. අරියාදු කරනවා. ඒ විදිහට තමයි පුරාණ ආරණ්‍යවල සාමාන්‍ය භික්ෂූන්ට සුවසේ වාසය කරන්න බැරිව තිබෙන්නේ. ඒ නිසා ගොඩාක් භික්ෂුන්ට අර හිතට නිතර එනවා අලුත් තැනක් අලුත් තැනක් අලුත් තැනක් කියන සංඥාව එනවා අර පරණ තැනම ඉන්න බැරි විදිහට. එහෙමයි. සමහර වෙලාවට පුරාණ පන්සල් වලත් සමහර වෙලාවට මේ මේ මහණුන් වහන්සේලා වාසය නොකරනද, තෙරුන් වහන්සේලා වාසය නොකරනද සමහරට ඒ වගේ පැත්තක් තියෙනවද දන්නේ නැහැ. ඉතින් මම 아무තු බයක් ඇති කරනවා නෙවෙයි. හේතුව අත්හරින්නේ නැති එක. ඒ අය අතර සාමාන්‍යයෙන් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා පන්සල් හද හදා තමන්ගේ ගෝල හාමුදුරන්ට බාර දෙදී බාර දෙදී නායක හාමුදුරුවෝ එහෙම කොහේ හරි විවේක තැනක ඉඳලා ඉන්නවා. එහෙමයි ස්වාමී. ඒ වගේ දැන් අපි ගත්තොත් එහෙම රේණුකාණේ නායක ස්වාමීන් වහන්සේ අනේ කිසිවක් අල්ලගත්ත කෙනෙක්ද? එහෙමයි. බැබලි බැබලි මණිකක් වගේ ඉන්න පුළුවන් හාමුදුරනවන්නේ රේණුකාණේ නායක හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ පුරාණ පන්සල මේ පැරණි ඇඳ ඒකනේ ආ උන්වහන්සේ පන්සල් ඒව හදාගෙන නෙමෙයි උන්වහන්සේ උදකලාවම පුරුදු කරගත්තානේ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ 아무තු චරිතය ඉතින්. ඉතින් මේ කාරණා ගැන අප ටිකක් තේරුමෙන් වාසය කරන්න ඕන මෙහෙම වෙන්නේ ඇයි මේ කියලා. ස්වාමීන් එතන තියෙන අර ඉරණම මේ ඇලිලා ගියොත් ඉන්න අවබෝධයක් නැත යනවා ඒ වගේම ඊළඟ මහන්සේ තව කාරණාවක් තියෙනවා ආම්දුරන් විතරක් අපි මේ කරුණ කියලා හරියන්නේ මේ ගිහි අයගෙත් තියෙනවා ඔබට මතකද මම දවසක් මතක් කළා මේ ඒ තමයි මේ එක ආරණ්‍ය එක පන්සලක් හදලා මුදලිතුමේ ඒ අවුරුදු සිය ගාණක් සංඝයා මේට උපස්ථාන කර කර ඉඳලා අවසානයේ මුදලිතුමා මැරිලා ඉපදුණානේ මේ ඒ ඒ ඒ වෙහෙරෙම යක්ෂෙක් වෙලා ඉපදුණා. ඒකට හේතුව මම හදපු එක මම මම මම කියලා. ඒතකොට තමන් මේ පන්සලක් හදලා ඒ පන්සලේම උදේ හැන්දෑවේ හතර මුල් හොයලා ඉන්නේ කවුද යන්නේ කවුද කතා කරන්නේ කොහොමද කින්ද මන්ද මමයි මෙතන කිරුමා කියලා මේ ජීවිතේදීම ඒව හොය හොයා ඉන්නවා නම් මැරුණාට පස්සෙත් එනවා ස්වාමීනි මහත්තු පූජාවක් සිද්ධ කරලා අතෑරියේ නැත්නම් එතන අතාරිනවා කියන එක පුදුම දෙයක් නේ අතාරිනවා කියන එක සාමාන්‍යයෙන් පුදුම දෙයක් සාමාන්‍යයෙන් අපිට යමක් ඔප්පුවක් ලියලා හෝ එහෙම නැත්නම් කණු ගහලා වෙන් කරනවට වැඩිය අමාරුම දේ තමයි හිතෙන් අත්හරින එක එහෙමයි ස්වාමී. දැන් මම ওই දඹදිව වන්දනාවෙම ওই මම ඉස්සර යන කාලේ මම මේ මිනිසුන්ට නිතර කිව්වා මේ ආසනයේ මත තැම්පත් කරනකොටම පූජා කරන්න. ආයි ගාථා කිය කියා ඉන්න කල ඉන්න එපා. මොකද ඕක තැම්පත් කරලා ඒ ඇවිල්ලා ඉඳ ගන්න අතරේ ඕක එක එක කරන් යනවා. එක්කෝ වඳුරෙක් පනිනවා. දැන් රුවන්වැලි ශායෙත් ඔක තියෙන රුවන්වැලි ශායෙත් හිටපු ගමන් වඳුර පැනලා අරන් යනවා. කිරියාර පූජා කරපු අම්මලාගේ මේ මේ මොකද්ද මෝන මේ මුද්‍රප්පලන් ඇටේ වගේ වෙනවා. ඔව්. ඒ හේතුව ඒක අත්හරින්නේ නැහනේ. මේ මහා සෑය තැම්පත් කරනකොටම පූජා කරන පූජා වේවා. එහෙමයි. මුන්දලට ඉතින් කටින් කියන්න මොනෝග. ඉඳගෙන හරි බරි ගහිලා කියන්න ඕනේ. ඉතින් හොඳ ඉඳගෙන හරි බරි ගහිනකොට හො අඳුරාර කරන් යනවා. එතකොට සම්පූර්ණයෙන් පූජාව අප්සෙට්. එහෙයි. ඉතින් ඒ නිසා අත්හැරීම කියන එක පුරුදු කරන්න ඕන. හරියට පුරුදු කරන්න ඕන. නිසා යමක් පූජා කළා එහෙම අත්හැරලා දාන්න. සංඝයාට යමක් පූජා කළා අත්හැරලා දාන්න. ආයෙ හොයන්නේ නැති විදියට. නැත්තම් මහා වාසනාව. අපි දන්න තොරතුරුත් එක බලනකොට සමහර අය പ്രേත ලෝකවල යන්ත්‍ර ලෝකවල ඉපදිලා තියෙනවා දීපු නිසාම. එහෙමයි ස්වාමීනි. ඇයි දීපු දේත් එක්ක බැඳිලා දීපු දේත් එක්ක ඇලිලා. ඒතර භික්ෂුවක් කවදා අර ඇතෙක් එක තැනක ලගිනවා ආපහු දවසක් ඒත් එතනම ළඟින් දෙන්නේ නැහැ වගේ. ඒ ඇතාගේ උපමාව අරගෙන විශ්ව මේ තම තමන් ඉන්න සෙනසුන් වලට ඇල්ම උපද්දව ගන්න එපා කියලා තමයි මේ මාර්ග ප්‍රතිපදාව කියන්නේ අරහත්ත්වයටපත් වෙන යුගයේ එහෙමයි. එහෙමයි ස්වාමී. ඊට පස්සේ තවද මහරජාණෙනි හස්තියා පිරිසිදු විමල සීතල පිරිපුන් ජලධාර ඇති කුමුදු මහනෙල් රතු පියුන් සුදු පියුන් ආදීන් ගැවසීගත් සුවිශාල පියුන් විලට බැසේ අතරේ උතුම් ගජ ක්‍රීඩාවන්ගෙන් ක්‍රීඩා කරයි. ඇතා මේ වතුරට බැහැලා ගජ ඇස් ක්‍රීඩා වලින් ක්‍රීඩා කරනවා. නෙළුම් අල ගලවනවා, වතුර පිඹිනවා, ඔළුවට දාගන්නවා, ළඟ ඉන්න ඇතුන්ට වතුර දානවා. ඉතින් මේ වාගේ ඇත් කෙලි. මේ වතුරේ පෙරලෙනවා. එහෙමයි සම්. එතකොට ආන් මේ වගේ මේ භික්ෂුව විසින් පිරිසිදු විමල විප්‍රසන්න නොකලබුණු දහම් ජල ධාරාවෙන් පිරිපුන් විමුක්තිය නම් වූ කුසුම් ගැවසීගත් මහා සතිපට්ඨානය නම් වූ සිත්කලු පොකුණට බැස මේ ධර්මයේ තුල තියෙන සීහ පිහිටවීම නැමැති සතර සතිපට්ඨානෙ නැමැති වියලට බැහැලා චතුරාර්ය සත්‍ය අවබෝධ ඥාණයෙන් සියලු සංස්කාරයන් කම්පා කළ යුත්තේය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මේ සකස් වෙවි යන ලෝකේ කම්පා කරන්න කියනවා. එහෙමයි. එයත් එක්ක ක්‍රීඩා කරන්න කියනවා. එහෙමයි. ඊට පස්සේ විශේෂයෙන් කම්පා කළ යුත්තේ නිවන් දුටු යෝගින්ගේ විමුක්ති ක්‍රීඩාවෙන් ක්‍රීඩා කළ යුත්තේය. නිවන් දුටුව රහතන් වහන්සේලා යම් විමුක්තියක් ස්පර්ශ කර කර හිටියාද? විමුක්ති ක්‍රීඩාව නැමැති පෙර ජීවිත දකිමින්, චුතිය උපත දකිමින්, ඊළඟ සමාධි සමාපatti වලට මේ මේ සමවැදෙමින් වාසය කළාද ඒ විමුක්ති සුඛේ වෛදී වාසය කරන්න කියනවා. හරියට ඇතා ඇත් කීඩාවෙන් ඉන්නවා වගේ. ස්වාමිනේ නිවන දේතන විස්තර නිවන නිවන. අර තියෙන්නේ මොකද්ද මේ වළඳති සුවසේ මේ නිවනම සිතු සිතු විලසට කියලා. ඒ රහතන් වහන්සේලා අමා මහ නිවන ලබා ගත්තට පස්සේ සිතු සිතු විලස අමා නිවන භුක්ති විඳිනවා. නාස්සෙලා කතා කරන වචනේ තියෙන නිකලස් බව. ගමන බිමන හිඳීමේ හිතීමේ සිහිය පිහිටීමේ සමාධිය සමාපත්තිය උන්වහන්සේලාගේ තියෙන නිකලස් බව. වළඳති සුවසේ නිවනම සිත සිතුවිලසට. එහෙමයි සර්. කිසිම සංස්කාරයකට උන්වහන්සේගේ හිත කම්පා නොවනවාද කම්පා වෙන්නේ අකම්පිතයි. සෙල වෙන්නේ කොච්චරද කියනවනම් ළඟට මහා විදිල්ලක් හිටුවත් ඇඟේ රෝම කෝපයක්වත් හෙල්ලෙන්නේ නැහැ. එහෙමයි එච්චර කම්පිතයි. උන්වහන්සේලා විමුක්ති රසයෙන් වාසය කරනවා. පස්වෙනි කාරණාව මහරජාණන් හස්තියා සිහි සිහියෙන් පාදයේ ඔසවයි සිහියෙන් පාදයේ තවයි. ඒක පැහැදිලි නෑ. ඇත ඔහේ කඩාගෙන ළඟින් යන්නේ සිහියෙන් කකුල උස්සනවා සිහියෙන් කකුල දිනනවා. හරියට අර පරිස්සමෙන්නේ. හොඳ වැලින් බලලා එහෙමයි. එහෙමනේ කරන්නේ වල්ලා. ආන් මේ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සිහිනුවණින් පා එසවිය යුත්තේ සිහිනුවණින් පා තැබිය යුත්තේ. ඉදිරියට බලා යාම ආපසු හැරීම අත්පා හැකිලිම දිගහැරීම ආදී සියලු තන්හි සිහිනුවණින් සිටිය යුත්තේය. මහරජාණන් අතයාගෙන යන්ගේ ගන්න කියනවා. භික්ෂුවත් සිහිනුවණින් යුක්තව තියන්න කියනවා. දැන් ගමනක් යනකොට බලන්න මහත්තයා සිහි කකුල ගලක වදිනකල් කකුලක් තියෙනවා කියලා ගානක් නැහැ. එහෙමයි ස්වාමීනි. කකුල ගලකට වැදුනර පස්සේ තේරෙනවා කකුලක් තියෙනවා කියලා. ඒ කකුල නෙමෙයි මතක් වෙන්නේ ගලේ પરම්පරාව. එහෙමනේ. ඒකට 100ක් පාතක් නැත කියලා හොඳටම තේරෙනවා. එහෙමයි. එතකොට මතකද මේ ලංකාවේ හිටපු එක්තරා රහතන් වහන්සේ නමක් ගැන අපි මතක් කළා. උන්වහන්සේ දහම් දෙසලා එනකොට උන්වහන්සේට බයිනවා. එහෙමයි ස්වාමී. මේ බණ කියනවා රැලි වෙනකල් කියලා. දැන් අද කාලෙත් වෙන්න පුළුවන්. කියවනවා කියන ඉවරයක් නැහැ. බණ හොය හොයා යනවා. එයාට බණක් කිව්වොත් වෙන මොකක්වත් නැහැ. ওই රටවටේ ওই කී කියා යන්නේ. එහෙමයි ස්වාමී. කියලා කියනවා. නමුත් අපිට මහත්තයා හොඳම දේ තමයි මම මේ මම මේ කියන්නේ මට හිතිච්ච දේවල් මේ කියන්නේ මම දැක්ක දැන් පොතක වැරදි හොයන්න පුළුවන් කෙනෙකුට පොතක් ලියන්න බෑනේ. එහෙමයි ස්වාමී. එතකොට ਵਿਚාරය කරන්න නම් මේකට හැඩ වැඩ දාන්න කතිය ඉන්නවා. කරන්න කෙනෙක් නැහැ. එතකොට බණ දැන් හාමුදුරුවෝ පුළුවන් විදිහට බණ කියව යන්නේ. එතකොට අපි කියනවා රටවටේ කියාගෙන යනවා යා බණ කියන්නේ. ඒතකොට එහෙම කිව්වට ඒක කරන්න යනකොට අන්නේ අමාරුව තියෙන්නේ. එහෙමයි. ඒතකොට බලන්න ඕන මට මේක කරන්න පුළුවන්ද? එහෙයි. ඒ සාමාන්‍ය ධර්මදේශකයන් වහන්සේලා ගත්තොත් හරියට ධර්මදේශනානේ. ලංකාව වටේ ධර්ම දේශනා කරගෙන යනවානේ. එහෙමයි. එතකොට දැන් සමහර වෙලාවට අපි එක ගමනක් ගිහිල්ලා ආවත් අපිට ගමන කලන්තේ. එහෙස්. දවස් දෙකක් විවේක ගන්නවා. නමුත් දේශකයන් වහන්සේට අද ධර්ම දේශනාව නම් හිත තව තැනක. ඒකට ඔය කොහොම ඔය රවුමෙම යනවනේ. ඇවිල්ලා විවේක ගන්න වෙලාවක් නැහැ ඔය සමහර හාමුදුරන්ට බෙහෙතක් හේතක් ගන්නවත් වෙලාවක් නැහැ ධර්ම දේශනාව. එහෙමයි ස්වාමීනි. ඒකට ඒව ගැන හිතන්නේ කෙලිම කියන ඕන බණ කියන්නේ කිව්වොත් එයා රටවටේ කියාගෙන යනවා කියලා. ඒකට හොඳම කාරණාව තමයි බලන්න මට මේක පුළුවන්ද? මට මේක පුළුවන්ද? දැන් අපි කියමු මිරින්දා ප්‍රශ්නේ. ඕන මිරින්දා ප්‍රශ්නේ කියාගෙන යනවා. ඒකට බලන්න ඕන මම මෙච්චර කාලයක් පොත තිබ්බ අපි බැලුවද? අපි ඔක කාටවත් කියලා දුන්නාද? එහෙමයි. ඔකේ වටිනාකම අපි දැනගෙන හිටියද? ඒතර නිකාම් පඬිතකම් මේ ਵਿਚාරවන්නේ ප්‍රායෝගිකව. ඒක තමන්ට බැරි දෙයක් තවත් කෙනෙක් කරද්දී හිතෙන් සතුට වෙනවා. ඒක තමයි ඉරිෂා නැති බව කියන්නේ. ස්වාමීනි පෙන්වා දීමක් කරනවා නම් මෙත්සිත මෛත්‍රී සාගත හිතෙන්ම ඔව් ඒ කියන දේශනාවල අඩුපාඩු වැරදි කිව්වොත් ඒක ඒක කිය මේ සිතින් නම් කරන්නේ ඒක හදාගන්න දැන් මට මතක හිටින මම මතකයි මේකේ පළවෙනි වැඩසටහනේ කවුරු හරි චෝදනාවක් කළා තිබ්බා මේ මට නමක් වැරදිලා මට කවුද කියලා මතකත් නෑ ඊට පස්සේ කවුරු හරි මට ඔක කිව්වා ඔබ වහන්සේ අතින් නමක් වැරදිලා කියලා මම ඊට පස්සේ ආයෙ පොත් බලලා ඇත්තටම මේ නම මට වැරදිලා කියවෙලා එහෙමයි සම් ඒතර මම ඒක ඊළඟ වැඩසටහනේ හදාගත්තා ඒ කියන්නේ මම ගොඩාක් අර පසුබිමට අවධානය යොමු කළේ නෑ මට අර මේ දහම් කරුණු ටික ගන්න උවමනාව තමයි මේ මුල් කාලේ තිබ්බේ. එහෙමයි. ඒතර මේ වැඩසටහන කොහොමද කරගෙන යන්නේ කියලා අත්දැකීමක් නැන්නේ පළවෙනි වැඩසටහනනේ. එහෙමයි. ඒකයි. එතකොට තමයි කොහොම හරි එකකින් අපිට වාසියක් වුණා. එතකොට අපිට මං ඇරිච්ච දෙයක් හොයාගත්තා. ඒ වගේ කරුණාවෙන් යම්කිසි කෙනෙක් මේකේ අඩුපාඩුවක් පෙන්ලා දෙනවා නම් ඒක යහපත් දෙයක්. එහෙමයි. ඒතර කරුණාවෙන් යම්කිසි අඩුපාඩුවක් පෙන්නා දෙද්දී අහක බලාගෙන චෝදනා කරන්න තරම් අපි අසත්පුරුෂ නැහැ. අපි එහෙම අපේ ගුරුවරු අපිට එහෙම උගන්වලා නැහැ. එහෙමයි. එතකොට කාගෙන් හරි දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි අපිට උගන්වලා තියෙන්නේ. ස්වාමීන් පොදු වශයෙන් අපේ තියෙන අඩුපාඩුව තමයි සමහර අවස්ථාවල මෙත්සිත පසකින් තවා මේ තරහ වෛරය වගේ දේවල් අපි දන්නේම නැතුව අපේ හිතේ පැටලිලා තමයි සමහරට චෝදනා කරන්නේ. ඉතින් එතනින් පරිස්සම් වීම පිළිබඳව අපි සිහි කටයුතු ඉද ස්වාමීනි. ඒකයි. ඒකට ගොඩාක් මෛත්‍රියම ඕන. ඒ කියන්නේ මේකේ මේ අරහත් මාර්ගයේ බොහෝ විට නිතර නිතර වර්ණනා කරන්නේ මෛත්‍රිය. එහෙමයි ස්වාමීනි. ඒක ඒ විදිහට දැන් අර සිහියෙන්ම ගමන් දැන් මම කියන්නේ ගියේ ඉතින් ඔන්න අර බණ කිච්ච හිටපු හාමුදුරන් දොස්තිවරයා එළිමකල් බණ කියපු හාමුදුරන් ඊට පස්සේ දැන් ඒ හාමුදුරු බැන බැන බැන බැන බැන බැන එනවා කොච්චර බැන්නද කියනවනම් ඒ හාමුදුරු යොදුනක් ආවා කුටියට යන පාර අමතක වුණා ඊට පස්සේ අර බැනුම් අහගෙන බණ කියපු හාමුදුරු නමක් කියන්නේ බැනුම් අහගෙන ආපු කෙනා ඒ හාමුදුරුවා ස්වාමීන් වහන්සේ කුටියට යන්නේ මේ පැත්තෙන් කියලා කියලා ගියා ඒතර පොඩි නමක් පිටිපස්සෙන් ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේ කොහොමද ඉවසුවේ ඔය බයින බැනිල්ල? ඊළඟට කිව්වා ප්‍රිය ආයස්මතුනි මම ධර්ම දේශනා කරපු මේ මොහොත තැන ඉඳලා මෙතෙන්ද මම එක පියවරක්වත් තිබ්බේ නැහැ කිව්වා අසීහෙන්. එහෙමයි ස්වාමීනි. මම තියපු හැම පියවරක්ම සීහෙන් කිව්වා තිබ්බේ. ඒතර බලන්න අර සිහිය කියන එකට කායානුපසනාව කියන හස්ති පාදයට දෙදරලා යන හැටි කෙලස් කොහොමද? ඒවට උපමා නේද මේ? ඊට පස්සේ අපි බලමු අවසාන කාරණාව එකේ කියනවා මහරජාණෙනි දේවාති දේවෝ භාග්‍යතුන් වහන්සේ විසින් උතුම් සංයුත්ත නිකායේ මේ වදාරන ලද්දේය. කයෙන් සංවර වීම ඊටා මැනවි. කායේන සංවරෝ සාදු. කයෙන් සංවර වෙන එක හොඳයි. වචනයෙන් සංවර වෙන එක හොඳයි. මනසෙන් සංවර වෙන එක හොඳයි. හැම තන්හිම සංවර වීම ඊටා මැනවි. හැමතන්හි සංවරව පවට ලැජ්ජා ඇතිව සිටින භික්ෂුව තමා රැකගත්තේ යයි කියනු ලැබේ. කයෙන් වචනෙන් සිතින් හැම වෙලාවෙම සංවර වෙන්න කියනවා. සංවර භික්ෂුව තමාව රැකගන්නවා කියනවා. අසංවර කෙනා තමාව රකින්නෙත් නෑ අන් අය රකින්නෙත් නෑ. ඒතර මේ බුද්ධ ශාසනයේ සංවර බවට කොච්චරනම් ප්‍රශංසාවක් සහ ප්‍රතිපදාවක් මාර්ග මාර්ගඵල අවබෝධයට කොච්චර උපකාරයක් තියෙනවද සංවර බව. මෙහෙමයි සාම නේද ඒ නිසා නිර්වාණ මාර්ගයේ ගමන් කරන කෙනා විශේෂ තැනක් දිය යුතුයි සංවර වීම පිණිස එහෙමයි අවසරයි ස්වාමීනි ඔබ වහන්සේට උතුම් පුණ්‍යානුමෝදනා වේවා ඒ උතුම් ගම්භීර තෙදවත් අසිරිමත් අරහත් මාර්ගය අපට කරුණාවෙන්ම ඔබ වහන්සේ පහදා වදාලා ස්වාමීනි ඒ උත්තම අරහත් මාර්ගයට ඒ අරහත් මාර්ගයේ වැඩම කරවන ආර්ය පුද්ගල මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා පින්නතුනේ අද දවසේ අපයට තිබෙන වේලාව නිමා වුණ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය මා ඔබට නැවත සිහිපත් කරන්නම් බණ්ඩාරවිල පදිංචි ආර්ථික විද්‍යා ආචාර්ය බණ්ඩාරකේ දිසානායක මහත්මයා සහ එම මැතිණිය වන නුගේගොඩ ආනන්ද ශාස්ත්‍රාලයේ පාඨශාලාචාර්යිනී රේණුකා දිසානායකයන් පින්වත් දෙපළ විසින් සදැහැති දායකත්වය දරනු ලැබුවා. ඒ පින්වතුන් අපිට මෙත්සිතින් සිහිපත් කරගෙන පින්වත් ස්වාමින් වහන්සේට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරමු උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අවසරයි ස්වාමීනි. ඔව් මහත්මයා. අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ බණ්ඩාරවල පදිංචි ආර්ථික විද්‍යා ආචාර්ය බණ්ඩාරකේ දිසානායක මහත්මයා සහ එම මැතිණියවන නුගේගොඩ ආනන්ද ශාස්ත්‍රාලයේ පාඨශාලාචාර්යිනි රේණුකා දිසානායක දෙපළ විසින් ඉතින් මේ නැත්තම් විශාල පිනක් කරගන්නවා මේ අරහත් මාර්ගය පිළිබඳව මේ සදහැවතුන්ට අහන්න මේ ලෝක සත්‍යයන් අහන්න සලස්වන එකකින් මොකද ගොඩාක් අය අරහත්ත්වයේ සහ අරහත් මාර්ගය ගැන මුලා වෙමින් සිටින. එහෙමයි ස්වාමී. කියන්නේ ගොඩාක් අය සුදුසුකම් මතින් නිවන සොයාගෙන යන්නේ ආවේගයෙන් නිවන සොයාගෙන යනවා. එහෙමයි. ආ පිස්සුවෙන් වගේ නිවන හොයාගෙන යනවා. නිවන සොයාගෙන යන්න තියෙන ප්‍රඥාවෙන්. නමුත් මිනිස්සු නිවන සොයාගෙන යන්නේ පිස්සුවෙන්. ඉතින් ඒ නිසා මේ ඒ මුලාවන මිනිසුන්ටත් ඒ වගේම නිවනස් හොයාගෙන යන කෙනාගේ ප්‍රඥාව පිණිසත් උපකාර වන මේ අරහත් මාර්ගය පිළිබඳව මිලින්ද ප්‍රශ්නේ විස්තර වෙන කරුණු ලෝක සත්‍යයට අහන්න සරසලා මේ පින්වතුන් ගොඩාක් පින් රැස් කරගන්නවා. ඉතින් මේ විශේෂයෙන් පින් අනුමෝදන් කරමු මේ සියලු පින් අනුමෝදන් වේවා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා අපි සෑම දිනකම සීකරන පරිදි බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් සුරැකුණොත් තමයි මේ බුද්ධ ශාසනයයි සිංහල ජාතිය එකට යන එක. ඉතින් ඒ නිසා තමයි අපි සිංහල ජාතිය බුද්ධ ශාසනය ගැන කියන්නේ. ඉතින් සිංහල ජාතිය සුරැකේවා බුදු සසුන සුරැකේවා මේ හිල දිවයින සුරැකේවා. ඒ වගේම අභිමානවත් හැඟීමක් තියෙන බුදු සසුන ගැන හැඟීමක් තියෙන සිංහලයා ගැන හැඟීමක් තියෙන ඒ විජාතිකයන් කම්පා කරවන මේ අම් රජ කෙනෙක් ඉතින් පහළ වෙනවා නම් හොඳයි. එහෙමයි. ඉතින් ඒ නිසා මේ කරපු පින් බලය ඒ සඳහා හේතු උපකාර වේවා දෙවියන්ගේ උපකාර සැලසේවා කියලා සිත පතනවා. ඒ වගේම බණ්ඩාරකේ දිසානායක මහත්මයාගේ මාමාවන මිය පරලෝකීය ධනපාල බණ්ඩාර මහත්මයාටත් රේණුකා දිසානායක මහත්මියගේ මිය පරලෝකීය දෙමව්පියන් වන විශ්‍රාමික විදුහල්පති ගුණසිරි ජයසේකර මහත්මයාට පාඨශාලාචාරිණී කරුණාවති සමරකෝම් මහත්මියට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඔබ කවුරුත් නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වී පරලෝක සැපේ වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. පින් පමුණවනවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මිලින්දා ප්‍රශ්නය අපිට සරල සිංහලෙන් පරිවර්තනය කරපු නිසා තමයි අපිට මේ උතුම් ග්‍රන්ථ ග්‍රන්ථ පරිශීලනය කරන්නට වාසනාව ලැබුණේ. ඉතින් පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායස සම්පන්නිය ලබත්වා සකල සංගරුවන ඒ වගේම සිල් මාතාවරු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා ධර්ම අවබෝධයේම සැලසේවා. ඒ වගේම රැස් කරගන් යුතුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් DM චතුර චන්දිම බණ්ඩාර DM තරින්දු ධනංජය බණ්ඩාර යන පුතුන් දෙපළට අනුමෝදන් වෙත්වා දායකත්වයෙන් දරන ගුරු දෙපළගෙන් අධ්‍යාපනය ලබන සියලුම දූ දරුවන්ට මේ මේ පින් අනුමෝදන් වෙත්වා බණ්ඩාරකේ දිසානායක සර්ගෙනුත් ඒ වගේම රේණුකා දිසානායක ගුරුතුමියගෙනුත් අධ්‍යාපනය ලබන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා ඒ වගේම වැලිමඩ සමාධි කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ අධිපති ගාමිණී වීරසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ දායකත්වයේ දරන සියලු දෙනා මේ පින් බලෙන් සැනසෙත්වා. ඒ වගේම සද්ධා රූප වාහිනී ලක්තිරු ගුවන් විදුලිය ඇතුළු ඒ මාධ්‍යයෙන් මේ ධර්මීය ප්‍රචාරය කරන්න උපකාර කරන ධර්ම දායකත්වයේ දරන සියලු දෙනාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ ගුරු මෑණිවර මෑණියන්ටත් ගුරු පියාණන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඔබ සියලු දෙනාට සසර දුකෙන් නිදහස් වෙන්න යම් දවසක මේ අරහත් ප්‍රතිපදාව පූර්ණයටපත් කරගන්න මේ පින හේතු උපකාර වේවා කියලා එක සිතින් පින් පමුණවනවා අවසරයි ස්වාමීනි පින්නතුනේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම අපේ පින්නස් ස්වාමීන් වහන්සේ මේ උතුම් සදහම් පිළිසඳර අපට දේශනා කරන්නට යෙදෙන්නේ. ඉතින් උන්වහන්සේට රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් සියලු සුරක්ෂා වේවා කියන පැතුමයි ඔබේ හදවතේ තියෙන්නේ. ඉතින් මේ මොහොතේ අප රැස් කරගත් සියලු පුණ්‍ය සම්පත් අපේ පින්වත් ස්වාමින් වහන්සේට එකසේම අනුමෝදන් වේවා. උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගෙන අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය උන්වහන්සේට සියලු සුවපත් භාවයේ සැලසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු ආසනා වේවා සාදු සාදු සාදු එහෙමනම් මේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විර ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නේ සදාම් පිළිසඳරේ ඊළඟ පරිච්ඡේදය රැගෙන මහා සංඝරත්නය ආශිර්වාද ඇතුළු ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙන්නම් එතෙක් ඔබ සමගෙන් අද දවසේ අපි සමු ගන්නවා ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය